පිරුවරු 8යි විනාඩි 9යි මේ සුදේශීය සේවයයි. ධර්මානුශාසන දේශකයන්න් වහන්සේ මහනුවර අලුත්ගම ගම්මන්තලාව පුරාණ විහාරවාසී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද අලුත්ගම පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන පින්තුන් මාතර රාහුල හරස්පාරි මල්ලිකා ගුණවර්ධන මහත්මිය නෑබොඩ ගී කියන කන්දවත්ත පාරි රූපිකා ස්තෝස්හි කේ.ඩී. පියචීලි මහත්මිය හඳපාංගොඩ ගැටකොස්ගහ හේමි පියසීලි පීරිස් මහත්මිය පොල්ගහවෙල ජලාශයේ පාර කේ.ඒ. ඇග්නස් මහත්මිය බණ්ඩාරවෙල හීල්ලොය වෙහෙරගල තැන්න එල්.ජී. දයාවති මහත්මිය බණ්ඩාරවෙල දික් අරාව අනුෂා කස්තුරි ආරච්චි මහත්මිය හාලියල ඩෙන්සිල් කුබ්බේකඩු මහත්මිය අනුලා වීරතුංග මහත්මිය ඇතුළු පිරිස ශ්‍රාවක පින්වත් ඔබ අප සියලු දෙනා වෙනුවෙන්ම ගෞරවනීය දේශකයන් වහන්සේට නෑබඩ ගී කියන කන්ද වත්තපාරි රූපිකා ස්තෝසි කේඩී පියසිලි මහත්මිය දෙහත්වට්ටි පිළිගන්වා දරු දේශනාව සඳහා ආරාධනා කළේ ගෞරවනීය දේශකයන් වහන්සේට අපේ වන්දනීය ආරාධනය අද ධර්ම දේශනාවෙන් පහදා දෙන්නට සක්‍ර දේවේන්ද්‍රයන් සමග බුදුරජාණන් වහන්සේ ඇති වූ සාකච්ඡාවක අවසන් ප්‍රතිඵලය වූයේ කුමක්දයි පහදා දෙන්නට. දීගනිකායේ සක්පඤ්ඤ සූත්‍ර දේශනාව ඇසුරින් අද ධර්මාන් සාසන සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා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 බුද්දස්ස ඉමස්මින් ච පනවියා කරනස්මින් භඤ්ඤමානී සක්කස්ස දේවානමින් දස්ස විරාජං වීතමලං ධම්මචක්කුං උදපාදී යං කිංචි සමුදය ධම්මං සම්බං තං නිරෝධ ධම්මං තී අඤ්ඤේ චං ච අසීතියා දේවතා සහස්සානන්ති සාදු සාදු සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ශ්‍රද්ධාවන්ත ගුණවන්ත පින්වතුනි පින්නතනේ මේ දේශනාව සඳහා નિયમિતව තිබෙන සූත්‍ර දේශනාව සූත්‍ර පිටකයේ දීඝ නිකායට අයිති සූත්‍ර දේශනාවක්. සක්ක පඤ්ඤ සූත්‍රය. සක්ක පඤ්ඤ සූත්‍රය. පින්නතුනේ දේශනාව ආරම්භයේම ඔබට සිහිපත් කරන්නට ඕනේ දීඝනිකායට අයිති මේ සූත්‍ර දේශනාව දීර්ඝයි මේ දීර්ඝ සූත්‍ර දේශනාව මුළුමනින්ම විවරණය කරන්න පින්නතුනේ මේ වෙලාව කොහෙත්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැ ඒ නිසා සූත්‍රයේ පින්නතුනේ ආරම්භය ඊටාම සැකවින් සිහිපත් කරලා එහි සඳහන් ධම් කරුණු කීපය සැකවින් විස්තර කරන්නට උත්සාහවන්ත වෙනවා ආරම්භයේම මම ප්‍රාර්ථනා කරනවා මේ සූත්‍ර දේශනාව පෙළදහම තුල සොයා ධර්මාවබෝධයේ පිණිස කියවන්නට ඔබ හැම දිනාටම සිත් පහළ වේවා කියන ප්‍රාර්ථනාව. පින්වත්නි මේ දේශනාව සිද්ධ කරන්නට යෙදුනේ බුදුරජාණන් වහන්සේ පින්වත්නි මගධ රටේ පින්වත්නි ඉන්ද්‍රසාල ගුහාව කියලා ගුහාවක් තිබුණා. මෙන්න මේ ගුහාවේ වැඩ ඉන්න කාලේ තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව සිද්ධ කළේ. පින්වත්නි සක්ක පඤ්ඤ කියන වචනේම තේරුම සක්ක කියන්නේ සක් දෙවිඳුන්ට පඤ්ඤ කියලා කියන්නේ ප්‍රශ්නවලට. සක්දෙවිඳුන් ප්‍රශ්න විචාල සූත්‍ර දේශනාව තමයි සක්ක පඤ්ඤ සූත්‍රය කියලා කියන්නේ. පින්නතුනේ බුදුරජාණන් වහන්සේ මේ මගධ රටේ පින්නතුනේ අම්බසන්ද කියන ග්‍රාමයේ මේ ඉන්ද්‍රසාල ගුහාවේ වැඩ ඉන්න සමයේ සක්දෙවිඳුන්ද පින්නතුනේ බලවත් උවමනාවක් ඇති වුණා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දකින්නේ සක්නිවිදුන් කියලා කියන්නේ ඊ타ම පිං ඇති තමන් කළ පිනම අනුභව කරන. ඒ වගේම පින්නතුනේ ඊ타ම කාර්ය බහුල ඒ වගේම පිනට අතිශයින්ම කැමති පිං ඇති දිව්‍ය රාජේ. ඉතින් මේ දෙදෙව්ලොවට අධිපති සක්දිවිඳුන්ට හිතුණා පින්නතුනේ බලවත් කැමැත්තක් ඇති වුණා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ දකින්න නැත්තම් හොඳයි කියලා. ඊට පස්සේ සක්දෙවිඳුන් මොකද කළේ පින්වත්නි තවුතිසාවැසි දෙවියන් රැස් කෙරෙව්වා රැස් කරවලා කිව්වා පින්වත් ආශ්මතුන් ආශ්මත්වරුනි අපි සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ යම් තැනකද අපි එතෙන්ද උන්වහන්සේ දකින්න යම් ඒ අයත් හොඳයි කියලා කැමති වුණා. කැමති වුණාට පස්සේ සක්දේවදුන් කැදෙව්වා පින්නතුනේ පංචසික කියන ගාන්ධර්ව පුත්‍රයා. පංචසික කියන ගාන්ධර්ව පුත්‍රයා කැදෙව්වා. පංචසිකක් පින්නතුනේ බේලුව පණ්ඩු කියලා වීණාවක් තිබුණා මේ බේලුව පණ්ඩු කියන වීණාවත් අරගෙන සක්දෙවිඳුන් ළඟට ආවා. සක්දෙවිඳුන් පංචසිකටත් කිව්වා පංචසිකය පුත්‍රයා අපි දිව්‍ය සේනාව සමග තථාගතයන් වහන්සේ දකින්න කැමති. ඒ නිසා අපි තථාගතයන් වහන්සේ වැඩ ඉන්න තැනට යමු. පංචසිකක් කැමති වුණා. දැන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ඉන්ද්‍රසාල ගුහාවට සියලු පිරිවර පිරිවරාගත්තු සග්න විදුන් පංචසික නමැති ගාන්ධර්ව පුත්‍රයත් පෙරටු කරගෙන පින්නතුනේ සැපතුණා. මුළු මහත් ඉන්ද්‍රසාල ගුහාවම පින්නතුනේ ඒකාලෝක වුණා කියනවා දිව්‍ය තේජානුභවයෙන්. හරියට ඒ ප්‍රදේශයේම පින්නතුනේ ගිනි ඇවිලුණා වගේ කියනවා. මොනතරම්ද කිව්වොත් ඒ අසල්වැසි ගම්වල මිනිස්සු ඒ දිසාවෙන් නැගෙන මහා ආලෝකය දැකලා ඒ ඇත්තන්ට දෙවිවරු පේන්නේ මේ මහා ආලෝකය දැකලා සංවේගේ පැද්දවලු අනේ අද ඉන්ද්‍රසාල ගුහාව ගිනි අරගෙන වගේ මම හිතන්නේ මේ ඉන්ද්‍රසාල ගුහාවට ගින්නක් ඇවිලිලා වගේ කියලා මිනිස්සු එහෙම කතා වුණා කියනවා. ඒ තරම් පින්නතුනේ දිව්‍ය සමාගමයක්. ඉන්ද්‍රසාල ගුහාවට මේ දිව්‍ය සේනාව ආවට පස්සේ සක්‍ර දේවේන්ද්‍රයා පංචසිකට කියනවා පංචසිකය තථාගතයන් වහන්සේ යම්කිසි සමාධියකින් වාසය කරන වෙලාව වෙන්න පුළුවන්. ඒ නිසා පංචසිකය අපි මෙතනම ඉන්නම්. අපි මෙතනම ඉන්නම්. හුඟාක් ළඟට යන්නෙත් නැතිව හුඟාක් ඈතින් ඉන්නේ නැතිව කියන දෙයක් ඇහෙන තෙක් මානයෙන් සක් දෙවිඳුන් නැතුරු තවතිසා වැසි දෙව්වරු නැවතුණා. ඒ දෙවිවරු නැවතිලා පංචසිකට කිව්වා පංචසිකේ නුඹ යන්න. නුඹ ගිහිල්ලා මුලින් බුදුරජාණන් වහන්සේව සතුටු කරන්න. ඊට පස්සේ අපි එන්නම් කිව්වා. ඇයි පින්නතුනේ මේ සක්‍ර දේවේන්ද්‍රයා පංචසිකව මුලින් යව්වේ? හේතුව තමයි පංචසික පින්නතුනේ නිරන්තරව බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්න ඉන කෙනෙක්. නිතර නිතර බුදුරජාණන් වහන්සේ වැඳ පුදලා උන්වහන්සේට අප උපස්ථාන කරන කෙනෙක් පංචසික කියන ගාන්ධර්ව පුත්‍රයා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ තාම මැනවින් පංචසික හඳුනනවා. ඒ නිසාම පින්වතුනේ පංචසික හොඳයි කියලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා සම්මා සම්බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. වන්දනා කරලා පින්වතුනේ පංචසික බුදු ගුණත් ඇතුළත් දහම් ගුණත් ඇතුළත් සංඝ ගුණත් ඇතුළත් ඒ වගේම තමන් දන්නා පරිද්දෙන් කාමයේ ගුණත් කියවෙන බොහෝම අගනා පින්නතුනේ ගීතයක් අර බේලුව පණ්ඩු කියන වීණාව වාදනය කර කර පින්නතුනේ බුදුරජාණන් වහන්සේ ඉස්සරහ කිව්වා බුදු ගුණක් තියෙනවා දහම් ගුණක් තියෙනවා සංඝ ගුණක් තියෙනවා ඒ වගේම කාමයේ ගුණත් පින්නතුනේ පංචසික දැනගත්තු පරිද්දෙන් මේ ගීතයේ ඇතුළත්ව තිබෙනවා. බුදුරජාණන් වහන්සේ මනවින් මේ දේශනා මේ ගීතය අහගෙන ඉඳලා අවසානයේ බුදුරජාණන් වහන්සේ විමසුවා පංචසිකය නුඹේ ගායනේ නම් හරියගේ නුඹේ ගායනේ හරියගේ කටහඬ වීණානාදය ඉක්මවා ගියෙත් නැහැ. වීණානාදය නුඹේ කටහඬ ඉක්මවා ගියෙත් නැහැ. වීණානාදයක් කටහඬක් මනා පරිද්දෙන් පිහිටලා තිබුණා. පංචසිකය ඔය ගීතේ රචනා කළේ කොයි වෙලාවේද කියලා හුවා. බුදුරජාණන් වහන්සේ. අන්න ඒ වෙලාවේ පින්නතුනේ මේ ගාන්ධර්ව පුත්‍රයා පංචසික මේ කාරණේ සැලකලා මේ ගීතේ ගයන්න හේතුව මේ ගීතය ලියවිච්ච අතීතය පද රචනය කිරීම ගැන කතාව පින්නතුනේ පංචසික කිව්ව මොකද්ද ඔබ වහන්සේ බුද්ධත්වයට පැමිණි අලුතම අජපාල නුගරුක මුල වැඩ ඉන්න කාලේ තමයි මම මේ ගීතය රචනා කළේ ඒකට හේතුව තමයි ස්වාමීනි මං ඒ කාලේ සූර්ය වච්චසා කියලා මේ තිම්බරු කියන ගාන්ධර්වයාගේ දියණියට ප්‍රේම කළා කිව්වා. අ පංචසික කියනවා. තිම්බරු කියන ගාන්ධර්වයාගේ දියණිය වන සූර්ය වච්චසාවට මම ඒ කාලේ ප්‍රේම කළා. ඇයි සූර්ය වච්චසා කියන්නේ? හේතුව තමයි පින්නතුනේ දෙවැනි ඉරක් වගේ යටිපතුලේ පටන් කේසාන්තේ දක්වා පින්නතුනේ සූර්යාමෙන් බබලන පැහැයෙන් යුක්තයි. ඒ නිසා තමයි කිව්වේ සූර්ය වච්චසා කියලා. මේ සූර්ය වච්චසාවට පෙම් කළා. හැබැයි ස්වාමීනි සූර්ය වච්චසාව කැමති වෙලා හිටියේ මට නෙමෙයි කිව්වා. මේ කියන්නේ පංචසික. මාතලීගේ පුත්‍රයෙක් හිටියා අන්න එයාට තමයි ඇය කැමති වෙලා හිටියේ. ඉතින් ඒ කාලේ මේ පංචසික පැරණි ප්‍රේමවන්තිය ගැන තමයි පින්නතුනේ මේ ගීතය රචනා කරලා දැන් බුදුරජාණන් වහන්සේ ඉස්සරහ කිව්වේ. මේ අවසානයේ ගීතයත් ඉවර වුණාට පස්සේ පින්නතුනේ සක්‍ර දේවේන්ද්‍රයා පංචසිකට එන්න කිව්වා. එන්න කියලා අහනවා පංචසිකයේ ඒ කාන්තින්ම නුඹ දැන් බුදුරජාණන් වහන්සේව බොහෝ සතුටු කරලා ඇති. දැන් ඔබ ගිහිල්ලා තථාගතයන් වහන්සේට වන්දනා කරන්න මං වන්දනා කරන විදියට. ඇමති පිරිවර සහිත වූ දිව්‍ය සේනාව පිරිවරාගත් සක්නිවිඳුන් භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේගේ දෙපා වඳිනවා කියලා වන්දනා කරන්න කිව්වා. එහෙම වන්දනා කළාට පස්සේ පින්වතුනේ බුදුරජාණන් වහන්සේ සක්දිවිදුන් ඇතුළු වූ දිව්‍ය පිරිස සුවපත් භාවයට පැමිණේවා කියලා ආශිර්වාද කළා. ඉන් අනතුරුව පින්වතුනේ සක්දිවිදුන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟට සැපත් වුණා. බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා අවසානයේ සක්දිවිදුන් කියනවා පින්වතුනේ ස්වාමීනි ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ හරි අපූර්ව කියමනක් කියනවා සක් දෙවිඳුනි පුදුමයක් තියෙනවා කිව්වා. ස්වාමීනි මොකද්ද? මේ තරම් වැඩ කටයුතු ඇති දිව්‍ය රාජ්‍ය කරවන ඔබතුමා මෙහෙම ආවා කිව්වම ඒක පුදුමයි කිව්වා. පින්වත් ඒ දා සක් දෙවිඳුන් කියනවා නේ ස්වාමීනි අපිට වැඩ ගොඩයි මේ දිව්‍ය සභාවක නායකත්වයේ දරනකොට ස්වාමීනි අපිට අධිකතරව වැඩ තියෙනවා. එහෙම වුණත් බුදුහාමුදුරනේ ඔබ වහන්සේ සවැත්නුවර දෙවුරම් මෙහෙර වැඩ ඉන්න දවසක මම ආවා. මම එනකොට හැබැයි ඔබ වහන්සේ එක්තරා සමාධියකින් තමයි වැඩ හිටියේ. ඒ හින්දා මම සද්ද කළේ නෑ කිව්වා. මං ආවා කියලා කිව්වේ නෑ. මම නැත්තම් මීට කලින් වතාවක් ආවා. දැන් ඔය ඇත්තු කියන්නේ නෑ ස්වාමීනි මම පන්සලට ආවා. එදා ඔබ වහන්සේ පන්සලේ හිටියේ නෑ. එක්ක ඔබ වහන්සේ සැතපිලා. එක්ක රැස්වීමක. එහෙම කියලා කියනවනේ. දැන් සක්‍ර දේවේන්ද්‍රයා කියනවා නෑ ස්වාමීනි ඔබ වහන්සේ ජේතවනාරාමේ ඉන්න වෙලාවක මම ඇත්තටම ආවා. ඔබ වහන්සේ කිසියම් සමාධියකින් ඒ වෙලාවේ වැඩ හිටියේ මං සද්ද කළේ නෑ. හැබැයි වෛශ්‍රවණ කියන දිව්‍ය රාජයාගේ පාද පරිචාරිකාවක් වෙච්ච බුංජති කියන මේ දිව්‍ය කාන්තාව දෙවඟන ඒ වෙලාවේ එතන හිටිය ඔබ වහන්සේට උපස්ථානෙට ඇවිල්ලා මං ඇයට කිව්වා නැගණියනි තථාගතයන් වහන්සේ සමාධියෙන් නැගී හිටියට පස්සේ මම ආව බව සැලකලලා මම ඔබ වහන්සේට වන්දනා කළා කියලා මං වෙනුවෙන් ඔබ වන්දනා කරන්න කියලා මං එයාට කිව්වා කියලා තමයි මං ගියේ ස්වාමීනි එදා ඒ වෛශ්‍රවණ දෙවියන්ගේ පාද පරිචාරිකාව බුඤ්ජති කියන තැනැත්තිය මං වෙනුවෙන් ඔබ වහන්සේට එදා වන්දනා කළාද කියලා ඇහුවා. ඒ වචනේ ඔබ වහන්සේට මතකද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාලා වූ දෙවිඳුනි මතකයි ඇය ඔබ වෙනුවෙන් මට වන්දනා වන්දනා කළා ඔබ මෙතනට ඇවිල්ලා එදා ආපහු යනකොට නුඹේ රතේ රෝද සද්දෙට තමයි මම සමාධිය නැගිට්ටි කිව්වා. ඉන් පස්සේ සත්දෙවිඳුන් කියනවා ස්වාමීනි මම මේ තෞතිසා දිව්‍ය ලෝකේ සත්දෙවිඳුන් හැටියට පහළ වෙනකොට ඊට පෙර පහළ වෙලා ඉඳපු දෙවිවරු මට කතාවක් කිව්වා. මොකද්ද? තථාගතයන් වහන්සේලා ලෝකෙ පහළ වෙනවා නම් ඒ පහළ වෙන කාලෙට මේ දිව්‍ය නිකායන් දිව්‍ය කොටස් පිරෙනවා අසුර කොටාසයන් පිරිහෙනවා කියලා. මං එහෙම කතාවක් පෙර ඉඳපු දෙවිවරුන්ගෙන් ඇහුවා. හැබැයි ස්වාමීනි ඒ කතාව හරියටම හරි කියන්න මම දැන් සාක්ෂි කිව්වා. මම ඒ කතාව දැන් අත්දකින්නවා කිව්වා. ස්වාමීනි තථාගතයන් වහන්සේලා ලෝකේ පහළ වෙනකොට දිව්‍ය සේනාව පිරෙනවා අසුර සේනාව පිරිහිලා යනවායි කිව්වා. මෙන්න මෙහෙම කියලා එදා සක්දෙමිඳුන් පින්වතුනේ දේශනා කළා පෙර ස්වාමීනි ගෝපිකා කියලා ස්ත්‍රියක් හිටියා ඔබ වහන්සේ වැඩ ඉන්න කාලෙම මගදී. ඒ ස්ත්‍රිය තෙරුවන් සරණ ගිහිල්ලා පිරිසිදුව සිල් රැකලා ස්ත්‍රී ආත්ම භාවය නම් ප්‍රාර්ථනා කළේ නැහැ. මට ආයේ ස්ත්‍රී භාවයේ පා එතනින් හිත ගලවගෙන සසරේ පුරුෂාත්ම භාවයේ ප්‍රාර්ථනා කළා කිව්වා. ඒ නිසාම ස්වාමීනි ඒ ගෝපිකා කියලා ඉඳපු උපාසිකාව මරණින් මත්තේ මේ තෞතිසා දිව්‍ය ලෝකයේ මගේ පුත්‍රයෙක් හැටියට ගෝපක නාමයෙන් ගෝපික නාමයෙන් මගේ පුත්‍රයෙක් හැටියට පහළ වුණා. පෙර මනුස්ස භවයේ ගෝපිකා දැන් පුරුෂාත්ම භාවයක් ලබලා සක්දෙවිඳුන්ගේ පුත්‍රයෙක් හැටියට ගෝපක නාමයෙන් පහළ වුණා. ඔය ඉන්න අතරේ පැවිදි වෙලා ඉඳපු ස්වාමින් වහන්සේලා තුන් නමක් අපවත් වෙලා ඒ තුන් නම දෙව්ලොව ගාන්ධර්ව කුලයේ ඉපදුනා. ගාන්ධර්ව කුලයේ ඉපදිලා ඒ තුන් දෙනා එනවා දැන් මේ සභාවේ දිව්‍ය සේනාවට නැටුම් ගැයුම් ආදියෙන් සතුටු කරවන්න. දවසක් කොහොම එනකොට මේ ගෝපික කියන දිව්‍ය පුත්‍රයා මොකද කළේ මේ තුන් දෙනා ගෙන්නලා කිව්වා මම එදා උපාසිකාවක්. ඒ උපාසිකාවක් වෙච්ච මමත් පිළිවෙත් පුරලා මේ දෙවියන් අතර සක්දෙවිඳුන්ගේ පුත්‍රයා වෙලා ඉපදුනා නුබල පැවිද්දෝ වෙලක් එදා දැන් ඉපදිලා ඉන්නේ ගාන්ධර්ව කුලයේ මොන සිහියෙන්ද බණ ඇහුවේ කිව්වා එදා මොන සිහියෙන් බණ අහලා දෙහිම උනේ මේක දකින්න ඕන දර්ශනයක් නෙමෙයි කිව්වා උපාසිකාවක් දෙවියන් අතර සක්දෙවිඳුන්ගේ පුත්‍රයෙක් වෙලා උපදිනකොට ඒ ශාසනයේ පැවිදි දම්පුර පුත්ත උත්තමයන් තුන්දෙනෙක් ගාන්ධර්ව කුලයේ මේක දකින්නවත් සුදුසු එකක් නෙමෙයි කිව්වා මෙන්න මේ කාරණේ සිහි කළාට පස්සේ ඒ දිව්‍ය පුත්‍රයන් තුන් දෙනාගෙන් පින්වතුනේ දෙදෙනෙක් මොකද කළේ? සිහි නුවණ උපදවාගෙන පින්වතුනේ හිත එකඟ කරගෙන ප්‍රථම ධාන සමාධිය ඔස්සේ පින්වතුනේ අනාගාමී ඵලේ සාක්ෂාත් කරලා පින්වතුනේ බඹලොව බ්‍රහ්ම පුරෝහිත කියන බඹලොව උපන්නා. දැන් පින්නතුනේ සක්දෙවිඳුන්වත් උපස්ථානේට ආපු දිව්‍ය පුත්‍රයෝ දෙදෙනි සක්දෙවිඳුන් සෝවාන් වෙලා පින්වතුනේ ඒ උපස්ථානේට ආපු දෙන්නා දැන් අනාගාමී ඵලයටපත් වෙලා බ්‍රහ්ම පුරෝහිත කියන බඹලොව සක්දෙවිඳුන්වත් සංවේගයක් ඉපදුනා අන්නේ වෙලාවේ මේ ගෝපික කියන දිව්‍ය පුත්‍රයා සක්දෙවිඳුන්ට කිව්වා සක්‍ර දේවේන්ද්‍රයාණනි මේ ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. ඒ නිසා උන්වහන්සේගේ ධර්මය මෙලෙස ඒකාන්ත විමුක්ති මාර්ගයට ශ්‍රාවකයා යොදන ධර්මයක්. ඒ නිසා උන්වහන්සේගෙන් ධර්මයේ ශ්‍රවණය කළොත් ප්‍රශ්න විචාරුවොත් එහෙමත් නැතිනම් ප්‍රශ්න විමසුවොත් ඒකනම් ඊටාම අගේ දෙවිඳුනි කියලා එදා ගෝතික කියන දිව්‍ය පුත්‍රයා සක් දෙවිඳුන්ට කිව්වා. මේ අවසානයේ පින්වතුනේ බුදුරජාණන් වහන්සේ මේ කියමන සක්දෙවිඳුන් විසින් කියනකොට සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැනගත් සක්දෙවිඳුන්ට මේ ප්‍රශ්න අවබෝධ කරගන්න ධර්මය අවබෝධ කරගන්නට තියෙන වාසනා ගුණය. ඒ නිසා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා සක්ව දේවේන්ද්‍රයාණනි ඔබට යම්කිසි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් විමසන්න ඒක මගින් දැන් අහන්න. මං ඔබට උත්තර දෙන්නම් කිව්වා. අන්න ඒ වෙලාවේ පින්නතුනේ සක්දෙමිදුන් සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් අහන ප්‍රශ්නයක් මොකද්ද? ස්වාමීනි මේ ලෝකේ දෙවියන් අසුරයන් ගාන්ධර්වයන් මිනිසුන් සියල්ලෝම වෛර නැතිව ක්‍රෝධ නැතිව නිවුණු සැනසුණු සිත් ඇතුව ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා අපිත් එහෙම ප්‍රාර්ථනා කරනවද නැද්ද? අපිත් එහෙම ප්‍රාර්ථනා කරනවා. දෙවියෝ මිනිස්සු ගාන්ධර්වයෝ හැම කෙනෙක්ම ක්‍රෝධ නැතුව වෛර නැතුව නිවුණු සිතින් සැප ඇතිව ඉඳ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙම ප්‍රාර්ථනා කළාට ඒ මිනිස්සු ඉන්න තරමක් ඉන්නේ ක්‍රෝධයෙන්. වෛරයෙන් සැනසෙල්ලක් නැහැ. සැපයක් සතුටක් නැහැ. දෙවියන්ටත් එහෙමයි මිනිස්සුන්ටත් එහෙමයි ගාන්ධර්වයන්ටත් එහෙමයි. ප්‍රාර්ථනා කරන්නේ ඒකමයි. හැබැයි ඒ ප්‍රාර්ථනා කරන සම්පත්තියෙන් ඉන්න බවක් නම් පේන්න නැහැ කිව්වා. අහනවා සක්දෙවිඳුන් ස්වාමීනි එහෙම වෙන්න හේතුව මොකද්ද කියලා ඇහුවා. දෙවියන්ට මිනිසුන්ට අනෙක් අනෙක් සියලු සේනාවන්ට සතුටින් සැනසෙල්ලෙන් ක්‍රෝධ නැතිව වෛර නැතුව ඉන්න බැරි වෙන්න හේතුව තමයි දෙවිඳුනේ මේ ලෝකේ තියෙනවා ඊර්ෂ්‍යාව සහ මාත්සර්ය කියලා දෙකක්. අන්න ඒක තමයි හේතුව කිව්වා. ඊර්ෂ්‍යාව කියලා කියන්නේ අනුන්ගේ සැපය නොයිවසීම. අනුන්ගේ සැපේ බලාගෙන ඉන්න බෑ. මේ කෙනෙක් කාලා ඇඳලා සතුටින් ඉන්නව බලනකොට දෙවියන් දෙන්නත් බෑ මිනිසුන් දෙන්නත් බෑ ඒක තමයි මෙතන ඊර්ෂ්‍යාව කිව්වේ. ඊර්ෂ්‍යාවෙන් ඉන්නකම් මිනිස්සුන්ට තියනවද සැලසිල්ල? නෑනේ පින්නත්. ඊර්ෂ්‍යාවෙන් පෙළෙනකම් මිනිසු පිච්චෙනවා. හැම වෙලාවෙම දැවෙනවා. අනුන්ගේ ජීවිතේ එක්ක තමන්ගේ ජීවිත සංසන්දනය කර කර තියෙන සැපේ සැනසෙල්ල නැති කරගන්නවා. මාත්සර්ය කියන්නේ අනික මාත්සර්ය කියන්නේ මොකද්ද? මසුරුකම. ඒ කියන්නේ තමන්ගේ තියෙන සැපේ සංගවනවා. මසුරුකම දැන් බලන්නකො අර මච්චරිය කෝසිය කියලා සිටුවරේ හිටියේ මුළු මහත් සැවැත් නුවරනම දින ගණනක් කණ්ඩා දින්න දෙන්න තරම් ධනෙ තිබුණු මහා සිටුවරයා. හැබැයි ඒ සිටුවරයා පින්නතුනේ කැවුම් ව්‍යාගල කෑවේ කොහෙද? සත්මහල් ප්‍රාසාදයේ සක්වෙනි තට්ටුවට ගිහිල්ලා තමයි පින්නතුනේ කැවුම් ව්‍යාගල කෑවේ. ඒකත් ආසාවක් ඇති උනේ හිඟන්නේ කැවුමක් කනවා දැකලා ඇති වෙච්ච ආසාවකට. මේ කාරණේට වියදම් යයි කියලා දවස් ගණනක් පින්නතුනේ මේ ආසාව සංගමගෙන හිටියා. හොඳටම දුර්වර්ණ වෙලා ලෙඩ වෙලා ඇඳට වැටුණාට පස්සේ බිරිඳ අහනවා කාරණේ නැවත නැවත නැවත නැවත අහලා බිරිඳගෙන් බේරෙන්න බැරි තන කාරණේ කියනවා. කියනකොටම බිරිඳ කියනවා අපොයි ඕකත් මහ දෙයක්ද? මුළු සැවැත් නුවරටම දෙන්න හදන්නම් කිව්වා කැවුම්. එතකොට මොකද්ද කිව්වේ? හපෝ මොකටද ඔච්චර ගොඩක් උයන්නේ? ඇති වැඩකට එයි කිව්වා. එහෙනම් අපි මේ මාලිගාවේ ඉන්න අයට විතරක් කැවුම් යමු කිව්වා. නෑ ඉච්චර ඕනෙත් නෑ ඒ අයිට ඉතින් කොහෙන් කැවුම් කන්න බෑද කිව්වා. අවසානයේ බිරිඳ කියනවා එහෙනම් අපි දෙන්න විතරක් උයාගෙන කමුකෝ. ස්වාමියයි බිරිඳයි දැන්. අපි දෙන්න විතරක් උයාගෙන කමුකෝ බලන්නකො මේ මසුරුකමේ හැටි කෝසියේ සිටුවරයා කියනවා පින්නතුනේ මොකද්ද අනේ ඉතින් ඔයාටත් අය කැවුම් කැවුම් කණ්ඩ ඉතින් කවදා බැයිද ඔයාටත් ඕන නෑ මට විතරක් හදන්න කිව්වා මසුරුකම එතකොට ලෝකේ යමෙක් තුල අනුන්ගේ සැපය ඉවසන්නේ නැති ඊර්ෂ්‍යාවත් තමන්ගේ සැප සම්පත් සංගවාලන මසුරුකමක් කියන දෙක තියෙනවා නම් කවමදාකවත් සැනසෙල්ලක් නැහැ. සුවයක් නැහැ. ක්‍රෝධයක් එපා, වෛරයක් එපා, සතුටින් ඉන්න ලැබේවා කිව්වට ඒක එහෙම වෙන්නේ ඒක එහෙම වෙන්නේ නැහැ. ඊර්ෂ්‍යාවයි මසුරුකමයි තියෙනවා ඊළඟට අහනවා සක්‍ර දේවේන්ද්‍ර එහෙනම් ස්වාමීනි මේ ඊර්ෂ්‍යාවයි මසුරුකමයි කියන දෙක මේ දෙක ඇති වෙන්නේ මොකක්ින්දද? බුදුරජාණන් වහන්සේ වදාලා ප්‍රිය සහ අප්‍රිය කියන දේවල් නිසා ස්වාමීනි ප්‍රිය දේවල් අප්‍රිය දේවල් කියලා මේක උපදින්නේ මොකක් නිසාද ආශාව නිසා කිව්වා එතකොට ස්වාමීනි ආශාව උපදින්නේ කුමක් නිසාද සක්දෙමිඳුනේ ආශාව උපදින්නේ සිතේ තියෙන පර්යේෂණය නිසා ඔය කියන්නේ හොයන එක නිසා විමසන එක නිසා කිව්වා. හිතින් හොයන හින්දා කිව්වා. විනිශ්චය කරන්නේ නිසා. විනිශ්චය කරන්නේ හිතින් ස්වාමීනි මොකක් නිසාද කියලා ඇහුවා. ප්‍රමාදයට හේතු වූ ආශාවත් ඒහා සම්බන්ධ හැඟීම් සියල්ලක් නිසා කිව්වා. අවසානයේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ සියල්ලෙන් යමෙක් ගැලවුණා නම් ඒ පුද්ගලයා ඒකාන්තයෙන්ම විමුක්තිය අරමුණු කරගත්තු මේ ගැලවීම නිදහස අරමුණු කරගත්තු ප්‍රතිපදාවට ඒකාන්තයෙන්ම ඒ ශ්‍රාවකයා බැස ගන්නවයි කිව්වා. ඊළඟට පින්වත්නි ශක්‍ර දේවේන්ද්‍රයාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ශක්‍ර දේවේන්ද්‍රයාණනි මේ ලෝකයේ තියෙනවා වේදනාවන් තුනක්. සැප වේදනාව දුක් වේදනාව සැපත් නො වූ දුකත් නො වූ මදහත් වේදනාව සක්නේ විඳුනේ මම සැප වේදනාවත් ආකාර දෙකකට දක්වනවා එකක් තමයි සේවනය කළ යුතු සහ අනික සේවනය නොකළ යුතු කිව්වා ඒ කියන්නේ සැප වේදනා තියෙනවා විඳිය යුතු තවත් සැප වේදනා තියෙනවා නොවිඳිය යුතු දැන් අපි සැප වේදනා කිව්වම නොවිඳිය යුතුයි කියලා තනිනවද අපි හිතන්නේ මේ සැප වේදනා නම් මොකක් හරි කමන්නේ විඳිය යුතුයි කියලා. නෑ. වේදනාව සැපයක් වුණත් පින්නතුනේ ඒ සැපේ විඳිය යුතු සැපක් තියෙනවා නොවිඳිය යුතු සැපක් තියෙනවා මොනවද යම් සැප වේදනාවක් විඳිනකොට අකුසල් වැඩෙනවා නම් ඒ ඒ අකුසල් වැඩෙන සැප වේදනාව විඳින්න ඕනද නොවිඳින්න ඕනද ඈ නොවිඳින්න ඕන කියනවා යම්කිසි වේදනාවක් සැපයක් හැටියට විඳිනකොට එයින් අකුසලයේ වැඩෙන්නේ නැත්නම් කුසලයේ වැඩෙනවා නම් ඒ වේදනාව විඳින්න කියනවා. යම්කිසි දුක් වේදනාවක් නම් ඒ දුක් වේදනාව ආකාර දෙකයි සේවනය කළ යුතු සේවනය නොකළ යුතු සමහර වේදනාව දුකක් වුණාට වින්දනය දුකක් වුණාට දුක් සහිත විඳීමක් තියෙන දේවල් වලින් පින්වතුනේ වැඩෙන්නේ කුසලයක් නම් එය සේවනය කළ යුතුයි. ඒ වේදනාව උපද්දවන්නේ පින්වතුනේ අකුසලයක් නම් ඒ වින්දනය නොකළ යුතුයි. මෙදහත් වේදනාවත් පින්වතුනේ සේවනය කළ යුතුයි කුසලයේ වැඩෙනවා නම් අකුසලයේ වැඩෙන වේදනාවක් නම් සේවනයේ සේවනයේ නොකළ යුතුයි කියනවා. ඊළඟ දේශනාවේ කියනවා පින්වතුනි බුදුරජාණන් වහන්සේ සක්‍ර දෙවීන්ද්‍රයාණනි කයේ පැවැත්මක් වචනයේ පැවැත්මක් ඒ විතරක් නෙවෙයි සිතෙන් කරනු ලබන පරීක්ෂණයක් පර්යේෂණය සෙවීම එයත් ආකාර දෙකයි කිව්වා. කයේ පැවැත්මක් තියෙනවා සේවනය කළ යුතු, කයේ පැවැත්මක් තියෙනවා සේවනය නොකළ යුතු. ඒ කියන්නේ යමක් කයින් කරනකොට එයින් වැඩෙන්නේ කුසලේ නම් එය කළ යුතුය. යමක් කයින් කරනකොට වැඩෙන්නේ අකුසලේ නම් එය නොකළ යුතුය කිව්වා. යමක් වචනෙන් කියනකොට වැඩෙන්නේ කුසලය නම් එය කිව යුතුය. යමක් වචනෙන් කියනකොට වැඩෙන්නේ අකුසලය නම් එය නොකිව යුතුය. යමක් සිතෙන් හොයනකොට ඒ සිතෙන් හොයන දේ හොයන්න හොයන්න වැඩෙන්නේ අකුසලය නම් ඊය නොසෙවිය යුතුයි. යමක් සොයනකොට පින්වතුනේ සොයන්න සොයන්න වැඩෙන්නේ කුසලය නම් ඊය පින්වතුනේ සෙවිය යුතුයි කිව්වා. යමෙක් මේ ප්‍රතිපදාවට ආවනම් ඒ ශ්‍රාවකයාද විමුක්ති මගට බැසගත්තු කෙනෙක් කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ සක්‍ර දේවේන්ද්‍රයාණනි මේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රිය පහෙත් සේවනයේ කල යුත්තක් තියෙනවා නොකල යුත්තක් තියෙනවා ඇසෙන් දකින රූපයක් දැකීමෙන් වැඩින්නේ කුසලය නම් ඒ රූපය සේවනයේ කල යුතුයි ඒ රූපය දැකිය යුතුයි යම් රූපයක් දැකීමෙන් වැඩින්නේ අකුසලය නම් ඒ රූපය නොදකිය යුතුය. යම් සද්දයක් ඇසීමෙන් වැඩෙන්නේ කුසලේ නම් එය ඇසිය යුතුය. යමක් ඇසීමෙන් වැඩෙන්නේ අකුසලය නම් එය නොවසා සිටිය යුතුය. මෙන්න මේ විදිහට පින්වතුනේ ඉන්ද්‍රිය පහේම අකුසලය වැඩෙනවා නම් යමක් ඇසීමෙන් බැලීමෙන් දැනීමෙන් රස විඳීමෙන් ආදී වශයෙන් වැඩෙන්නේ අකුසලේ නම් එය නොවිදිය යුතුයි නමුත් වැඩෙන්නේ කුසලේ නම් එය එය විඳිය යුතුයි. යමෙක් සක්දෙවිඳුනේ මේ ප්‍රතිපදාවට බැසගත්තා නම් ඒ බැස ගැනීමෙන් ඒකාන්ත නිවන් මගට බැසගත්ත වෙනවයි කිව්වා. මෙන්න මේ කාරණා ටික මනවින් සැලකලාට පස්සේ සක්‍ර දේවේන්ද්‍රයා කියනවා ස්වාමීනි මට යම් සැකයක් තිබුණා නම් යම්කිසි දෙයක් විමසා ගන්න තිබුණා නම් ස්වාමීනි අද ඒ තිබුණු සැකය මුළුමනින්ම නැති වෙලා ගියා. ස්වාමීනි මම වෙනත් වෙනත් ශාස්ත්‍රූවරුන්ගෙන් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගිනුත් මම මේ ප්‍රශ්න ඇහුවා. ඒ වෙලාවේ ඒ අයගෙන් මට උත්තරේ ලැබුණේ හරි උත්තර ලැබුණේ මට සැකය දුරු කරගන්න ලැබුණේ නැහැ. ස්වාමීනි බුදුරජාණන් වහන්සේ වෙලා වැහනවා සක්‍ර දේවේන්ද්‍රයන්නි නුඹට කරදරයක් නැත්නම් බාධකයක් නැත්නම් ඒ අය එක්ක මේ ප්‍රශ්න විමසූ තැන ඒ අය දුන්න උත්තර මොනවද කියලා කියන්න පුළුවන් දෙහුවා ස්වාමීනි මට වෙහෙසක් නැහැ ඔබ වහන්සේලා වගේ ඔබ වහන්සේ හරි ඔබ වහන්සේ වගේ කෙනෙක් හරි ඉන්නවනම් අනේ අපිට කිසි වෙහෙසක් වෙහෙසක් නැහැ ස්වාමීනි මම වනවාසීව ඉන්න වෙනත් වෙනත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් කරා ගියා. ඒ ගිහිල්ලා ඒ අය ළඟට ගියාට පස්සේ ඒ අය මගෙන් අහනවා දැන් මේ සක්දිමිඳුන් යන්නේ මොකටද? මේ කිව්ව ප්‍රශ්න ටික අහන්න ඒ අයගෙන්. සක්දිමිඳුන් ගියාට පස්සේ ඒ අය අහනවා ඔබ කවුද? සක්දිමිඳුන් කියන ආශ්මත් වරුනේ මම තමයි දෙදෙව්ලොවට අධිපති ශක්‍ර දේවේන්ද්‍රයා. එහෙමද? අනේ ඔයා ඔය ඔබතුමා ඔය සක්දේව් পদවිය ලැබුවේ කොහොමද කියලා අහනවා. ඔබතුමා ඔය සක්දේව් পদවිය ලැබුවේ කොහොමද? අනේ ස්වාමීනි මම ඒ අයගෙන් පාර අහන්න ගියපුවාම ඒ අය සක්දේව් পদවිය ලබන්න මගින් පාර අහනවා. මම යන්නේ එයාලගෙන් පාර අහන්න. මම දන්නේ නැති හින්දා. අන්තිමේදී ඒ අය මගින් අහනවා. එයාලා මගින් අහලා අනේ අපි සක්‍ර දේවේන්ද්‍රයා දැක්කා. අනේ අපි සක්‍ර දේවේන්ද්‍රයා එක්ක කතාත් කළා කියලා ඒ ගැන ඒ අය සතුටු වෙනවා කිව්වා. ඒ ගැන ඒ අය සතුටු වෙනවා. ඉතින් ස්වාමීනි මම දන්න විදිහට බණ ටිකක් ඒ අයට කියලා එනවා මිසක් ඒ අයගෙන් මට අහන්න බණක් අහන්න බණක් නැහැ කිව්වා. නමුත් ස්වාමීනි අද ඔබ වහන්සේ ළඟට ආවට පස්සේ මගේ හිතේ තිබුණු සියලු සැක සංකා නැති වුණා කිව්වා. සියල්ල විසඳුණා කිව්වා. අවසානයේ කියනවා බුදුරජ බුදුරජාණන් වහන්සේ අහනවා සක්දි මිදුනි වෙනදා මෙහෙම සතුටක් ලැබුණු වාරයක් නුඹ විඳලා තියනවද ඇහුවා. ස්වාමීනි මෙහෙම සතුටක් මම මීට පෙර විඳලා තියනවා කිව්වා. සුර අසුර යුද්ධයක් ඇති වුණා. ඒ යුද්ධෙන් ස්වාමීනි සුර වෙච්ච අපි දිනුවා. ඒ දින පුදා දෙවියන්ගේ යම් ඕජසයක් තියෙනවා නම් එයත් අසුරයන්ගේ යම් ඕජසයක් තියෙනවා නම් එයත් දෙකම වින්දේ අපි එදා මම මෙහෙම සතුටු වුණයි කිව්වා හැබැයි එදා ආයුධ අරගෙන ඒ වගේම තරඟකින් දිනලා යුද්ධකින් දිනලා උපදවාගත්තු සතුට කවදාකවත් මට දුක් කෙලවර කිරීම පිණිස පවතින්නේ නැහැ කිව්වා නිවන පිණිස පවතින්නේ හැබැයි අද ඔබ වහන්සේ ළඟට ඇවිල්ලා ආයුධ නැතුව, දණ්ඩන නැතුව, යුද්ධ නැතුව මේ ලබන සතුට මට දුක් කෙලවර කිරීම පිණිසයි කිව්වා. මට ඒකාන්ත නිවන පිණිසමයි කිව්වා. එනිසා ස්වාමීනි මේ සතුට අති උත්තමයි කිව්වා. මෙසේ සතුටු වෙලා අවසානයේ පින්නතුනේ එළියට ආපු සක් දෙවිඳුන් පංචසික දිව්‍ය පුත්‍රයාට ගාන්ධර්ව පුත්‍රයාට කියනවා පංචසිකේ නුඹ මට මහා උපකාර ඇති කෙනෙක් හේතුව නුඹ බුදුහාමුදුරුව සතුටු කළ නිසායි දෙවනුව අපිට බුදුරජාණන් වහන්සේ හමු වෙන්න පුළුවන් උනේ ඒ නිසා පංචසිකය අද ඉඳන් ගාන්ධර්වයන්ගේ රජු නුඹයි කිව්වා ඒ විතරක් නෙවෙයි නුඹ බොහෝ කාලයක් තිස්සේ සූර්ය වජ්ජසාව ගැන ප්‍රාර්ථනා ඇතුව බලාපොරොත්තුෙන් හිටියනේ නුඹටම සූර්ය වජ්ජසාවක් දෙනවයි කිව්වා. නුඹටම සූර්ය වජ්ජසාවක් දෙනවයි කිව්වා. අද පටන් ගාන්ධර්වයන්ගේ රජු රජුනුබයි කිව්වා. පින්නතුනේ දේශනාව අවසානයේ කියනවා පින්නතුනේ සක් දෙවිඳුන් පැන විචාල නිසා සක්ක පඤ්ඤ කියලා සූත්‍රයටත් නම තැබුවා. දී මේ ප්‍රශ්න ටික විමසන අතර බුදුරදුන් පිළිතුරු දෙන අතර සක් දෙවිඳුන් පින්වතුනේ කෙලෙස් රහිත වූ ධම්මස පහල කරගත්තාය කියන්නේ මේ දේශනාව අතරතුර දිදෙව්ලොවට අධිපති සක්‍ර දේවේන්ද්‍රයා සෝතාපන්න ඵලයටපත් වුණා. සක් දෙවිඳුන් පමණක් නෙවෙයි පින්වතුනේ 84000ක් දෙවියෝ 80000ක් දෙවියෝ එදා පින්වතුනේ 80000ක් දෙවියෝ පින්නතුනේ දා දහම්මෙස පහල කරගත්තා කියලා දේශනාව අවසානයේ කියනවා. ඒ නිසා සැකවින් වදාළ මේ දේශනාව සියල්ලෝ පෙර දහම තුලින් සිහිනුවණින් නැවත විමසා බලත්වා කියන කාරණයක් සිහි කරමින් හැමත නිවන් පිණිස මේ ධර්ම දේශනාව හේතු වේවා කියන ප්‍රාර්ථනාවත් අබමින් ධර්මානුශාසනාව අවසන් කරනවා සාදු සාදු කරමු ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා ධර්මාංශාසනවල දේතු දිස්ත්‍යන් මහන්සී මහනුවර අලුත්ගම ගම්මන්තලාව පුරාණ විහාරවාසී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද අලුත්ගම පඤ්ඤාසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේටත් මෙවන් වූ ශාස්ත්‍රික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්ය නිදුක් නිරෝගී සුවය තුන්වන්ගේ ආශිර්වාද ලැබේවා කියා අපි සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. සාදු සාදු. වෙලාව පෙරවරු 9 පසු වී විනාඩි 4යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයයි.